මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මිනිස්සු කතා කරන දේවල් අහගෙන කාලේ කන්න නැතුව මෙහාට ඇවිල්ලා මේ කඩසාපු වල වැඩ කරනවද? නැත්තම් මුදලාලි මහත්තයා වහම මම වෙන කෙනෙක් මේ වැඩට හොයාගන්නද? හ්ම්? අද නම් මං කියනවා මුදලාලි මහත්තයාට ඕන්. බුදුම්මා කොයිනියක්කේ මම මේ එනවනේ. මේ මුදලාලි මහත්තයාට නම් කීයට ගියත් කියන්න එපා. ඔක්කොම ටික තියෙනවා. හදේට එන මිනිස්සු කියයි අයිය ගහගෙන කාලේ ගෑවා කියලා. ඒ ඒ කිව්වේ කොයිනියක්ගේ කයිවාරු කිය කිය හිටියා කියන එකද? ඈ මේ හප මේ මුදියන්සේ මාමා උඹව තෝරගත්තේ මිනිස්සු කතා වෙන දේවල් අහගෙන ඉන්නද නැත්නම් මෙතන තියෙන වැඩ කරන්නද? හරි හරි හරි ඉතින් ඊයේ ගියාපු වැඩ සේරම කෙරුවානේ. කෙරුවා. ආ පැපොල්ලට කන්දරාව ගම්බිරිස් ඇටවලට කවලම් කරලා බක්කි පිරෙන්ටම දැම්මා ඔන්න. මේ පැණි වලට සීනි පැණි බාල්දි හතරක්ම දැම්මන්නේ දැන් තමයි මේ පැණිවල නියම රස දැනෙන්නේ අම්මට උඩු. හරි එතකොට අර අර තරාදිවල මේ තරාදිවලටයි හුණු වල අඩියටයි ඇති ඇති ඇති. හගන්න කට. මේ දැන් මේ කඩසාප්පු දෙකේම තියෙන කුණුරොඩු සේරම අහක් කරලා මේක නොම්බර එකේ සාප්පුවක් වගේ තියන්න ඕනේ. තේරුණාද? තේරුණාද බොට? <laughs> මිනිසුන්ගේ කටවල දිහා බලාගෙන ඉන්න එපා බං. <laughs> හැබැයි බඩු ගන්ටේන මිනිසුන්ගේ කටවල් වලින් තමයි මේ හරි දේ දැනගන්න පුළුවන් වෙන්නේ ඔන්න. මොනවද මොයි කියවන්නේ? මේ හීම්බන්නේ. වහාම පටන් ගනින් වැඩ ටික. මේ මේ කඩේ හරිනකල් මේ අර පොලිමේ ඉන්න මිනිස්සු හුඟ දෙනෙම්ම කිව්වේ ආරච්චිලාලාමිගේ දුව කියන අර බිසෝ කියන එක්කෙනාගේ පටලැවිල්ලක් ඒක හරි වැඩක් තමයි මොනවා මොකද මොකද උඹ කිව්වේ කොයි ඉතින් මට ඒක කියන්න ඉඩ දුන්නේ මුදලාලියෙන්ට කලින් මේ කඩදාප්පු වල වැඩ ඉවර කරන්නට කියලා මට ගෑ ගහනකොට මං කොහමද මට හිතෙවා මං අක්කට කියන්නේ <laughs> අනේ බණ්ඩේ මම් බොට කෑ ගැහුවේ බොරුවට බං බොරුවට ඔව් <laughs> තරහට නෙවෙයි බොරුවට මේ මම මේ කඩසාපුවල මැනේජර් උනදා ඉඳලා බොහෝම මහන්සි වෙනවා මේ ව්‍යාපාරේ ඉස්සරට වඩා හුඟක් ඉහළට නග්ගලා අපේ මුදියාංශි මුදලාලි මාමට ලාභ පිට ලාභ අරන් දීලා සතුටු කරවන්න. <laughs> බොට තේරුණාද ඒක? එතකොට බං අපිටත් හොඳයිනේ. ඒක තේරුනේ නෑ. ඒ උනාට ඉතින් මං දන්නවනේ ඔය මුදලාලිලා කියන මිනිස්සු සල්ලි හොයන්න කරන හැම දේ ගැනම මං දන්නවා. හරි හරි මේ ඇති ඇති දැන් කියෙව්වා. මේ කියනවද මට අර පොලිමේ හිටිය මිනිස්සු ආරච්චිලගේ දූ බිසෝ ගැන කීවේ මොනවද කියලා? හ්ම්? කවුද? මොනවද කීවේ? අර මුලින්ම අර උසමිනිහා දිහා බලන්න කවුද මේ මිනිස්සයා? <laughs> ඒ තමයි මුවන් පැලසේ ඉන්න හීන්දෑරි උසමිනිහා. අහ් මිනිහා හරිම උසයි. අනේ අම්මා පල්ල ඔය මිනිහා මල් ළඟට ආවොත් මන් නිකම්ම නිකම් මිත්‍යෙක් එහෙම නැත්නම් අඟුණු මිත්‍යෙක් අර උස මිනිහාට කෙල්ලෝ දිගා කියනවා. අයියෝ, ඒ උස මට පේනවා බං. ආ. මට ඕනෑ මේ මිනිහා ආරච්චිලගේ දුව ගැන කතා වුණේ මොනවද කියලා දැනගන්න විතරයි. ඒ බිසෝ කියන නෝනා දුම්බර මිනිහෙක් එක්ක ඉතුරු ඉතුරු හරිය මට කියන්න බෑක් ඒ මිනිහා මේ චීටර් කෙනෙල්ලු. ඒ ටීචර් එක්ක පැනලා යන්න හදනවයි කීවද? නෑ නෑ. ඒ චීටර් එක්ක ඉන්න ගමන් මේ තව මිනිස්සෙක් කසාද වමින්ද ලැහැත්ති වෙනවලු. අනේ මේ කවුද මේ මිනිස්සයා? මොකද එන්නගේ නම? නම නම් මතක නෑ. හැබැයි ඉතින් මේ මනමාලයා අර අර මේ දිග මේ නමක් ඒ පළාතට කියන්නේ මොකද්ද දිග මේ දිගා මඩුල්ල කීවද අහන්න හරි දිගා මඩුල්ලේ මනමාලියා කියලායි අර මිනිස්සු කතා වුනේ ඒත් ඒ බිසෝමැණිකගේ අම්මයි අප්පයි දෙන්නා ඒ පෙළවහට හැමදාම සම්ඩු වෙනවලු බා. ඇයි සම්ඩු වෙන්නේ? <laughs> අප්පච්චි කැමතිලු ඒ දිගා මඩුල් ලෙමිනියට. අම්මා කැමතිලු අර චීටර් කියන ඉස්කෝලේ මහත්තයාට. ඕ චීටර් නෙමෙයි බං. ටීචර්. හා අන්න හරි චීටර් ඉතින් යා ටීචර් හරි හරි ඉතින් එයා තමයි අර දිග මිනිස්සයා ওই කතාව කියනකොට එතන ඉන්න අර සුම්බුරේ බැඳගත්තු ගොයියා කිව්වා මහා නරක කතාවක් අන්න ඒක තමයි මට දැනගන්නම ඕන. ඇයි ඇයි කොයිනියක් අයව දැනගන්න ඔය හැටි ආසා. ඒ ඒ ආසාව මොකද්ද කියලා මම ඔබට පස්සේ කියන්නම්කෝ. <laughs> ආහා මට මතකයි අර චීතර මහත්තයා කොයිනේ අක්කා ගැනත් විපරං කෙරුවයි කියලා. ආන් අර බුලත් පිටක් කොටන 100ක් කට දැම්ම ඒ වෙලාවේ අර රැවුලා ලොමුතු මිනිස්සයා මගේ නමත් කීවද මිනිහා? කිව්වා කිව්වා කිව්වනේ නං ඒකෝ ඒ කතාවේ ඉතුරු හරිය අහන්න මට ඉඩ දුන්නේ කොයිනියක්ක මට අඬ ගැහුවානේ. හරි හරි මේ හීම් බණ්ඩේ මම් බොට ඕන තරම් කල් දෙන්නම්. උඹ ගිහිල්ලා ඒ මිනිස්සු කතා වෙන සීරම දේවල් අහගෙන ඉඳලා ඇවිල්ලා මට කියාපන්. හරිනේ? අනේ කියනවා නේද ඉම්බන්නේ මල්ලි. ඊට කලින් මුදලාලියාවොත් ඔන්න මං ගෙදර යවයි. නෑ නෑ නෑ ඒක මං බලා ගන්නම්කෝ. දැන් උඹ අර සෙනග ඉන්න තැනට ගිහිල්ලා ඔය කතාව කියාපු මිනිසුන්ට හොඳට යාළු වෙලා බිසෝ මණිකගේ පටලැවිල්ල ගැනයි අහගෙන ඉන්න ඕනේ. තේරුණානේ? මේ වෙනකොට මේ මිනිස්සු වෙන වෙන දේවල් ගැන කතා කරනවා ඇති. ඉතින් මං කොහොමද කොයිනියක් වගේ කතාව ගැන අහන්නේ? හ්ම් මේකත් එහෙමද? දැන් අපේ මුදලාලි එන්ටත් කිට්ටුයි. සිහියේ උනත් මගේ හිතට දැනෙනවා ටීචර් කියාපු මහත්තයා ගැන අර මිනිස්සු මොනවද කතා වුනේ කියලා දැනගන්න. හීම් බණ්ඩේ. හ්ම් මගේ නම කිව්වද? ඔව්. මේ අර උස දිගා කියන මිනිහා මගේ දිහා බලලා මොනවද කිව්වේ? කිව්වේද? කිව්වේ මෙච්චර ලස්සන ගෑනු කෙනෙක් කසාද බඳ ගන්නට ඒ චීතර් කියන මිනිස්සයා පහු බහින්නේ කියලා කිව්වා. එතකොට අර කළු පාට සුම්බරේ බඳගත්තු මිත්‍යා කිව්වා මේ කිව්වා ඉතින් ඒක ඒක මං මං ඒ හරිය පස්සේ කියන්නම්. ඔය කද්ද හීම් බණ්ඩේ. මේ උඹ කියන්නේ නැත්තම් මං දැන් උඹට දෙනවා ලොකු වැඩක්. මුදලාලියෙන්ට කලින් ඉවර කරන්න. මොනවද මිටිමිනිහා කීවේ? ඔබ කියනවද නැද්ද? හරි හරි මං කියන්නම්කෝ හැබැයි ඒකේ බිසෝමැණිකගේ අප්පච්චි තාරංචි වුණොත් ඔන්න මාව පට්ටගහයි. නෑ නෑ නෑ බං. ඊ මාම මා එක්ක බොහොම හොඳයි. මං ඔය රහස කා එක්කවත් කියන්නේ නෑ. කියපන්කෝ ඉතින්. හරි. ඕ මං එහෙනම් කියනවා. ඉතින් ඉක්මන් කරපන්කෝ ළමයෝ. ඒ බිසෝමැණිකට අනේ මං කොහොමද ඒක කියන්නේ? බිෂෝට සනීප නැහැ කීවද? <laughs> ඔව් ඔව් අර මහලේ දේ හැදිලාලු. මොනවා? මොකද මහලේදී? අර කළු මිටි මිනිහා තමයිලු ඒ වලව්වේ වත්තේ හරප්පට්ටිය බලාගෙනයි හරුකුම්ගේ කිරි දෝල කුස්සියට ගෙහුම් දෙන්නේලු. අර වෙදරාලා හා මිටත් කිරි බෙදන්නේ ඒ මිනිහාලු. ඒකද මහලඩේ කීවේ නෑ නෑ නෑ නෑ ඒ මිනිහා කිව්වේ ඒ බිසෝමණිකේ වෙදගෙදර දරුවෙක් නලවනවා කියලා හැංගිලාලු නලවන්නේ මොනවා මොනවා බොරු කියන්න එපා අනේ අම්මා බල්ල බොරුවක් නන් නෙවෙයි අක්කා ඒ බිසෝ නෝනා හැම තිස්සෙම දරු නැලවිලි කියනවලු ගේ ඇතුලේ හැංගිලා ඉඳගෙන අර වෙදරාලාමිගේ ගේ ඇතුලේ හ්ම්. ඉතින් දරුවෙක් ඉන්නවද නැලවිලි ගිය කියලා නලවන්ට? දරුවෙක් ඇති. නැත්නම් කවුද නැලවිලි කියලා නලවන්නේ නේද? මේ එහෙමනම් ඇයි ඒ ටීචර් මහත්තයා මා ගැන විපරම් කෙරුවයි කියලා අර මිනිස්සු කතා වුනේ? ඒක තමයි. ඇයි ඒ මේ මං හිතන්නේ කොයිනියක්ක ලස්සන හින්දායි තාම බබෙක් නැති හින්දායි වෙන්ට ඇති කියලා. ඒ මිත්‍යා ඒ මිනිස්සයා කිව්වේ ඒකයි මං ඕනේ නම් ඒ වෙද ගෙදර වැටට උඩින් එබිලා බලලා එන්නම් මං දන්නේ මේ හේමණ්ඩා බුදලාලිගේ කාර් කියන සද්ද නේද ඇහෙන්නේ මේ උඹ පස්සේ ඵලයන් ඒ බබා ගැන හොයන්න මම උඹට සල්ලි දෙනවා බුදු අම්මෝ මට දීපු වැඩ කන්දරාව මං අත ගැහුවේවත් නෑ තාම මං ඒ බිසෝට බබෙක් ඉන්නවද කියලා පස්සේ කියලා හොයලා බලලා කියන්නම්කෝ නිදානිදී යන්න පුතේ රන් සමනලු තටු විහිදා මල් පැණි රස විඳිනු පෙනේ බිඟු කැල ගුමු ගුමු නදදී පුතුට ගීත ගයනු ඇසේ බත්තිච්චෝ පුල්කිච්චෝ ගිරාමලිති කෑදැත්තෝ පුතා දුරට වඩිනාතෙක් තුරු මුදුනේ බලාහිඳි දොයි දොයි දොයි දොයිය පුතේ හිනාවෙවි ඉන්න පුතේ හරීම මිහිරි අලංකාරයි. ඒත් කවද්ද ඉතින් ওই කියන පුතා එන්නේ? කොයි වෙලාවද ඔයා ගොඩ උනේ? වැරදි වැඩක් නේද? සද්ද නොකර මෙමන් පාඩුවේ ඉඳගෙන ලියන පොතට දාන්න හිතන දේ ගැන අහගෙන ඉන්නේ. ආ? කොහෙත්ම නැහැ. අනාගත පොත් කතුවරීනි ඔබතුමියගේ සංකල්ප අනර්ගයි. පබැඳුම් විශේෂයි. ඒත් අඩුපාඩු නැත්තේත් නෑ. මේ මං ඕවා හොරෙන් අහගෙන හිටියේ නැත්නම් ඔයා මට කවදාවත් පෙන්වන්නේ නැතුව පණ කරයි. අන්න එතකොට තමයි විවේචකයෙන් පෑන් වලින් ඔයාට බැට දෙන්නේ තේරුණාද? තේරුණා ගුරුතුමනි. එහෙනම් අපි ඔයා ගැන පස්සේ කතා කරමු. අදත් මට වෙනද වගේම කාර්යබහුල වුණා. දැන් නම් හොඳටම බඩගිනේ. ආ, මේන් එනවා අපේ වෙදසිය. විසෝ අපට කෑම බීම තියනවද? නැත්නම් අර මුදියාගේ අලුත් බත් කඩේට යන්නද? කික් විතර. මම හිතුවා ඔවම ආයි කියලා. නෑ නෑ නෑ. ඒ කළු මුදලාලියගේ හොර ගුහාවට රින්ගන්ට මං කවදාවත් ඔයාටවත් 100ටවත් ඉඩ දෙන්නේ නෑ. මගේ අම්මා ඇවිත් අපි තේරෙන්නම කෑම හදලා දීලා ගියා. ඒයි. කව කවුද ඔය වැටවුඩට නගින්නේ ආ? දැන් බයිනවද නැද්ද? අඟ බව අලලා දෙනවා මුරාදෑනියෙකුට. හ්ම්. බෑපන් කිව්වේ බෙන්නට. නැත්තම් නැත්තම් බල්ලා උදේ දාන්නේ. අනේ බලන්න බලන්න ගින්. කවුද මේ කුස්සිය පැත්තෙන් බිමට පැන්නේ කියලා? විදාට ඉක්මනට. බිමට පැන්න ඔයාට පිස්සුද? බිමට පැන්න. ඇයි නාමේ ලර ගේට්ටු එහා පැත්තේ ඉඳගෙන සීයාර කෑ ගාව කියපු දේ ඔයාට ඇහුනේ නැද්ද? ඔයාගේ කම්බීරි වෙලාද? නෑ නෑ ඔය කියන හැම වචනයක්ම මට දැනෙනවා ඇහෙනවා බිසෝ. අර අන්න බලන්න අර. වෙදසිය බස්ස මුලුක් කරගෙන එළවන ඔය හොරා පස්සේ. ඒයි ඒයි හොරා ඕම හිටපන්. මං උඹේ අඬු කනන. ඒක වර පැන දුවනවා නේ. ආන් අන්න අර රුක්කසන ගහගෙන පාරට දිව්වර බලන්න. හොරා. <sighs> ඒක ඒක පැනලා දෙව්වා නාමේ. <laughs> මං මං කොහොම හරි එකක් අඩියල්ලද කියලා ආරච්චිලට කියනවා. මිනිහාට බැලුවොත් මං කියනවා පොලොසිය ලොකු මහත්තයාට. අනේ 100ට හති වැටිලා නාමෙන් ඉක්මන් කරන්න. මේ මේ 100 මේ තාප්පේ උඩින් ඉඳ ගන්න. මම උස්සගෙන ගෙනියන්නම්. 100ට අමාරුද? නෑ නෑ. නෑ නෑ නාමෙල්. අත කිසිම අමාරුවක් නෑ. එක එක මගේ ගේ කුසිය පැත්තේ තාප්පේ උඩට නැගලා ඔත්තු බලාපු එකයි. මේ කැලේ මං හිතන්නේ. ඔය තාප්පේ දියා සිය ඉඳගන්නකො පොඩ්ඩක් ආ ලගන්නකම් මම ඉවසන්නේ නැහැ ඕ අපි එක බලා ගන්නම් සී දැන් අපි ගෙදරට යන්න මේ මේ දැන් ඇති ඔය හොරා පැනලා ගිය දිහාව බල බල හිටියා දැන් මේ සීයා උස්සගෙන යන් ගියේ තුලට සීයේ ඉන්න මං සීයා උස්සගෙන යන්න එපා එපා නාමෙල් එපා මට බුලුවන් ඇවිදගෙන යන්න කො අත පොඩ්ඩක් දුන්නා නා නලගන්න එළඟනේ මගේ ගෙදර මට ඕන එකක් කවුද කියලා දැනගන්න විතරයි. නාමේ කීයට ඇවිදින්න දීලා බලහින්න එපා. ඔයාට බැරි නම් ඉන්න මං හොඳ උස්ස ගන්න. මං ඒ හොරා කවුද කියලා අද හවස් වෙන්න කලින් හොයලා කියලා දෙන්න. මේ මේ දැන් කියා මගේ මේ උරසයට අත තියලා අල්ලගන්න. අන්න ඔමෙන්ද. මේ ගිය ඇතුළේ අරගෙන යනකම්. ඔහොම අල්ලගන්න. හරි. සීයේ නාමයට හොඳ සත්‍යයක් තියෙනවා. හ්ම්. ඉමිදියා. මට මට ඕන කරන්නේ මේ අහිංසක මගේ ගේ තාපේ උඩට පැන්නේ හොරා ළඟන ඌට නිසි දඬුවම් දීලා මේ තේරම අපි බලා ගන්නම් සීයේ සීයා බයෙන් දෙපා ගන්න කොහොමද දාමේ ඌ ගිලා මොටෙක් වගේ හතර ගාතේ බිම දාගෙන දිව්වා ආ මාද ඉඟුරු ගොල්ලේ නුත් එහාට දුවනවා මම බලාගෙන අනේ කොයි වගේ මිනිහද සීයේ ඔයාගේ ඇදසුව බලන්නේ කවුද බිසෝ එළවනවා මිසක් මේ සීයා කීවේ ඌ රිලාමෝටෙක් වගේ දිව්වා කියලා මං හිතන්නේ කවුරු හරි කොල්ලෙක් මේ පිනිජම්බු කඩා ගන්නට තාපේ උඩ නැග්ගයි කියලා. ඒක හොඳ වැඩක් නෙවෙයිනේ. දැන් අපට හොරා පිටිපස්සේ තාපේ උඩ නැග්ගයි එහෙනම්. ඒකද ඒකද? අපි කතා වෙන්නේ මොනවද කියලා අහගෙන ඔත්තු දෙන්නද බැරි නෑ නේද? ඈ? ඈ සී. සීය දකින්නකොට ඒ මිනිහද මේ කොල්ලද මේ ජම්බු කකාද හිටියේ නෑ නෑ බිසෝ නෑ ඒ කකාපු ජම්බුවක් නෑ නිකන් ආන් අර තාප්පේ උඩ ඉඳගෙන මේ මේ අහගෙන හිටියා මං හිතන්නේ නම් මේ අප මේ ඇතුලේ කතා වෙච්ච දේවල් අහගෙන ඉඳලා තියෙනවා නාමේ ඔයාට මතකද අපි කතා කරපු දේවල්? ඔයා දරුණැලවිලි ගී කිව්වා. ඒකම තව මොනවද කීවේ මේ මට බඩගිනිය කීවම ඊට පස්සේ මොනවද අපි කතා වුනේ? ඒකම ඔයා කීවා කෑම හදලා නැතිනම් මුදියාගේ අලුත් බත් කඩේට යන්නද කියලා. එතකොට මම බැන්නනේ. චීචී ඒ කලුකඩකාරයගේ කෑම කන්ට ගියොත් කීයටවත් යන්න ඕනේ නැහැ කියලා. එතකොට තමයි මේ තාප්පේ කවුරුරි පයින් සද්දයක් ඇහුනේ නේ. මං හිතන්නේ මුදියා කවුරුහරි මෙහාට එවලා අපේ ඔත්තු බලනවා කියලායි. මේ මේ විශේෂයක් කරන්නේ කවුද? ඈ මේ මං හිතන්නේ මේ කීයේ මේ ඒ ඒ මිනිහාගේ මේ මේ වයස කීයක එක්කනේද කොල්ලෙක්ද බෝලා මේසෝ කෙල්ලේ ගෙදර තාප්පේ උඩට හොරෙක් නැගලා හිටියා උගේ වයස කීයද කියලා හොයන්නේ කවුද අහන්නේ කවුද ඈ අල්ලලා තඩි බාලා කුදලලා මේ මුලා බෑණියෙකුට මේ මේ අල්ලලා දෙනවා මිසක් මේ මේ බිසෝ සීයට කේන්ති ගිහින් ඉන්න වෙලාවක පරිස්සමෙන් කතා කරන්න. මේ එහෙනම් ඔයා අහන්ටකෝ ඒ මිනිහද මේ කොල්ලද මේ ඇඳලා හිටිය මොන පාටද කියලා. මේ 100 අපට සමා වෙනවා හොඳයි. කරදර කරලා ප්‍රශ්න අහනවට මේ අපි මේ කල්පනා කරන්නේ ඒ තක්කඩියා කවුද කියලා අඳුනගන්නටයි. මේ 100ට මතකද මේ මිනිහා නැත්තම් කොල්ලා ඇඳගෙන හිටිය මේ බැනියමේ හරි කමිසේ හරි සරමේ හරි පාට මොනවද කියන්නේ? අනේ ලාමෙලි ලඳාරියෝ මගේ මේ ඇස් දෙකට දැන් ඉස්සර වාගේ ඔය පැන්නේ පාට જાති හැටියට පේන්නේ නැහැ. මේ මත මතක හැටියට නම් ඒක මේ කුණු ගෑවිච්ච කොක් නිකන් නිකන් කොක්ක කොළ පාට නෑ නෑ නෑ. නිල් පාට නෑ නෑ නෑ. දුඹුරු පාට ආ ඔව් ඔව් ඔව් කොළ පාට බැනියමකින් මේ මේ උඩුකය වහගෙන හිටියා වගේ තමයි පෙනුනේ. කවුරු කියලාද ඔයා හිතන්නේ නාමේ? කොල්ලෝ කීප දෙනෙක් ගැන මට සැකයි. නමුත් හරියටම තාප්පේ උඩ නැග්ගේ කවුද? ආමි. ඉස්කෝලේ පහුගිය විභාගෙන් පේල් වෙච්ච කොල්ලෝ. ඒගොල්ලෝ ගැන නම් මටත් සැකයි. ඒ ළමයින්ගේ තාත්තට තමයි අර හොර පෙස්සමක් ගහලා ගුරුවරු මාරු කරන්න දඟලන්නේ. ආමේ තව එක දෙයක් 100කින් අහන්න නම් තියෙනවා. ඒ දැන් හොඳටම කේන්ති ගින් ඉන්න වෙලාවේ අනේ මන් දන්නේ. මේ ඔයාට බැරිලා නිකන් ඉන්න. මං අහන්නම් ඒ ප්‍රශ්නේ. මේ 100 මොකද්ද මේ මොකද්ද ප්‍රශ්නයනේ? ඈ ප්‍රශ්නේ මොකද්ද කියලා මගෙන් දහන්නේ. ඉතින් ඔයාටනේ දැන් මොකක්ද අහන්න තියෙනවයි කියලා කිව්වේ. ඔයා නිකන් ඉන්න. මම ඒක වෙන විදියකට අහන්නම්. මේ සීය දන්නවනේ අපේ ඉස්කෝලේ ගුරු මණ්ඩලයේ සේරටම විරුද්ධව විභාගෙන් අසමත් වෙච්ච ළමයින්ගේ අප්පච්චිලා එකතු වෙලා ඔව් ඔව් ඔව් මොකද මන් නොදන්නේ භාගදාය විභාගෙන් අසමත් වෙච්ච කොල්ලෙක් වෙන්න ඇති මේ මේ මගේ තාප්පේ උඩ තැනගේ ආ ඒක තමයි මම මේ දැනගන්න හදන්නේ මොකද්ද කොළු ඇඳගෙන ඉතියේ කොටකල් සමක්ද නැත්නම් සරමක්ද වෙදසී හිතන්නේ මේ මේ සරම කහපොට ගහගෙන හිටියා කියලා. වැඩේ හරි. සරමත් කැහපඩ ගහගෙන ඉන්න එකම කොළුවා කවුද කියන්න දැන් මන් දන්නවා. ආන්න ඌවා කණෙන් අල්ලගෙන ඇදගෙන ගිහින් මුලා දෑනියට බාර දෙනවා හොඳයි. මුලා දෑනියයි කිව්වේ මගේ අප්පච්චිටද? නැතු. එපා එපා එපා. අප්පච්චිත් මේ පෙස්සම ලියවන අයගේ පැත්ත තමයි බරසී. මේ ඒ මාව ඉස්කෝලෙන් පන්නලා මේ බිසෝවර දිගාමඩුල්ලේ මනමාලයට බන්දලා දීලා අතපිය ගන්න. ඒ ඇති ඒ ඇති. ඒ පළහිලව ගැන කිව්වනේ දැන්. දැන් බලනවා මේ තාප්පේ උඩට පැනපු කොල්ලුවා අල්ලගෙන. සැලැස්ෙන් මේ පොළොවියට බාර දෙන්න පුළුවන්ද කියලා. ඒ කොල්ලුවා කවුද කියන්ට දැන් මන් දන්නවා. මේ සීයා කියාපු කිලුටු කමිසයක් දාගෙන සරොම් කැසකවාගෙන ඉන්න එකම කොල්ලා තමයි අමරපාල. නෑ නෑ නෑ ඒ අමනපාල නෙවෙයි. කොටගුණපාල. හරියටම හරි කොටගුණපාල. කොහෙත්ම නෑ. මේ කියන කොල්ලා මං ඒක එල්දරෝ කරන්න හොඳ නෑ. ඔය බලන්නකෝ ඉතින්. එලිදරව් නොකර අපි කොහොමද ඒ තක්කඩියට දනුවම් කරන්නේ? ඔය පුරුද්දට උ තව දවසක් ගේ ඇතුළටම පැනලා මහා විනාශයක් කරයි. නේද සීයේ? ආව් ආව් ආව්. එහෙම වෙන්න බැරි නෑ. මේ කට කතාවත කියනවනේ නාමෙල්. හොරාටයි ගහන ගැටේකටයි බුරුලක් කියන්න එපාය කියලා. හොරේ කල්ලාගත්තෝ උට හොඳ තද දඬුවමක් දෙන්න ඕන. ඒ වගේම ලණුවකින් ගැටයක් ගහනවා නම් ඒ ගැටේ හොඳට තදේට ගහන්න ඕන. දැන් කවුද නාමල් මේ මේ සැක කරන්නේ මේකට? එහෙමනම් මං කියන්නම් මගේ සැකයට වාජනය වෙච්ච කොළුව ගැන. නම කියන්ටකෝ අනේ හංගන්න නැතුව. හ්ම් නම. ඔව්. නම හීම් බණ්ඩා. ඔල්ලවා. ඒ හාදයා මුදියාගේ කඩේ වැඩ කරනවා. අර කොයිනි කියන මැනේජර් නෝන් ළඟ. කොයිනි හැමදාම මේ අපේ ගේට්ටුව ගාව හිටගෙන අහගෙන ඉන්නවා. අපි මොනවද කතා වෙන්නේ කියලා දැනගන්න. <laughs> ඒ කියන්නේ කොයිනේ හීම්බණ්ඩ එව්වද ඔයාගේ දරුණු ඇලවිලි ගීත අහන්න ඈ අද මුවන් පැලස්සේ රංගපෑම් ඉනෝකා බොතේජු සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න